ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව මහව කොන්වැව ගල්ලෑ විහෙර පුරාණාරාම්‍ය සේනාසනයේ සිට ගල්ලෑ විහෙර පුරාණ ආරාම්‍ය සේනාසනයේ ඊතරමණීය ප්‍රදේශයක පිහිටි පින්බිමා මේ පින්බිමට නැගෙනහිර ඉස්සව්වෙන් පිහිටා තිබෙන්නේ එදා අනුරාධපුර යුගයේ ශාලිය අශෝකමාලා යුවල වාසය කළායයි ජනප්‍රවාදයේ සඳහන් වෙන දර්ශනීය ගල්ගිරියා කන්ද මේ කඳු වැටිය තුර්ලතා වලින් අලංකාර වනපල වලින් ගහන වූ අතිරමණීය කඳු වැටියක් නිර්දවිග ඉසව්වෙන් පිටා තිබෙනවා එදා ශ්‍රී ලංකාවේ වංශ කතාව වර්ණවත් කළ යාපහුව රාජදහන මේ ආසන්නයේම කෙත්තු සරු කරන මේ ඔය ගලා යන බබ අපි විශේෂයෙන්ම සදාන් කරන්න කැමතියි මේ ආරණ්‍ය සේනාසනය වටාම සිසිලස පැතිර යන සුන්දර වනලැහැබක් පිහිටා තිබෙනවා මේ පින්බිමේ එදා අනුරාධපුර යුගයට අයත් පුරාවස්තු රැසක් දකින්නට ලැබිලා. මේ පුණ්‍ය භූමියේ පිහිටි චෛත්‍යයේද එදා අනුරාධපුර යුගයට අයත් චෛත්‍යයක් හැටියට සඳහන් කිරීමට පිළිවෙල. බුද්ධහලම්බන පිටියෙන් සියලු සිත් නිවි සැනසෙන මේ පින්බර අවස්ථාවේ අපි සූදානම් වෙමු ධර්ම ශ්‍රවණය සඳහා. අද ධර්මදේශනාවේ දායකත්වයන් මෙසේයි. කුරුණෑගල බමුණාබල පින්වල පිටිය වත්තේ එච්.එම්.එම්. බණ්ඩාර මහතා සහ සුශීලා ගුණවර්ධන මහත්මිය ඇතුළු සියලු දෙනා කුරුණෑගල සිටි ෆාමසි අධිපති පවුලේ සියලු දෙනා කුරුණෑගල පැල්ලන්දෙණියේ කේ.ඒ.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 කෙනෙක් මේ ලෝකයට පහළ වෙලා ඒ උතුම් ධර්මය දේශනා කරලා සම්බුද්ධ ශාසනයක් පවතින කාලෙක ඔබ අප හැම දිනාටම ජීවිතය අවශ්‍ය කරන සාර්ථක තැනකට ගන්නට සියලු මඟ පෙන්වීම් හෙලි වෙහෙලි වෙලා තියෙන මේ කාලයේ හැම කෙනෙක්ම කල්පනා කරන්නට ඕනේ ධර්ම ශ්‍රවණය කර ගැනීමෙන් ඇති කරගන්න ධර්ම දැනුම තමන්ගේ ජීවිතයට එකතු පාදා කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සූපත් කරගෙන විඳිනා වූ සියලු දුක් කරදර වලින් සදහටම අත මිදෙනවා උතුම් සැනසීමෙන් සැනසෙනවා කියලා හැම දිනෙකම අදිස්ථාන කරගන්නට ඕනේ. ඊ타ත්ම සත්‍යවාදීව අපි අපි තුලට එබිකම් කරලා අපේ අභ්‍යන්තර හිතෙන්ම දැනෙන හැඟීමට වහල් වෙන්නේ නැතුව නියමාකාරයටම අපි අපි ගැන විමසලා බැලුවොත් සාමාන්‍ය ජීවිතයක ගත කරන පින්වත් හැම කෙනෙක්ම කළ යුතු දේ කරමින්ම ඉන්නවා කියලා කියන්න බැරි කමක් තියෙනවා. කිය යුතු දේ කියමින්ම මගේ ජීවිතේ කටයුතු කරනවා කියලා කියන්න බැරි කමක් තියෙනවා. සිතිය යුතු දේ සිතමින්ම ජීවිතේ ගත කරනවා කියලා කියන්න බැරි කමක් තියෙනවා. මම කරන්නේ කළ යුතු දේමද මම කියන්නේ කිය යුතු දෙයමද මම සිතන්නේ සිටිය යුතු දෙයමද කියලා අපි එක මොහොතකට හිතලා බැලුවොත් අපිට තේරෙන්න ඕනේ මම යමක් කරන වාරයක් වාරයක් ගානේ මගේ ජීවිතය අසාර්ථක වෙන දේවල් තියෙනවා බොහෝමයක් කියන එක තේරෙනවා මම යමක් කියන වාරයක් වාරයක් ගානෙත් මගේ ජීවිතය අසාර්ථක වෙන සංසාරික ජීවිතයේ සුවපත්භාවයට බාධා වෙන දේවල් මගේ අතින් ඕනෑතරම් කියවෙනවා කියලා කාටත් තීරණයක් ගන්න පුළුවන්කමක් තියෙනවා නුවණින් විමසලා බැලුවොත්. ඒ වගේම තමයි සිතුවිල්ලක් හිතන වාරයක් ගානේ යම්කිසි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නුවණින් විමසලා බැලුවොත් මේ හිතන සිතුවිල්ලෙන් පවා මගේ ජීවිතය සතර බොහෝ දුව පැන ඇවිදින්න හේතු වෙනවා. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව ආදී වශයෙන් තියෙන අනන්ත අප්‍රමාණ සංසාරික දුක්ඛ ස්කන්ධයකට හිමිකම් කියන ක්‍රියාවන් වචන වගේම සිතුවිලි කාය කර්මයන් වාග් කර්මයන් මනෝ කර්මයන් අපේ අතින් සිද්ධ වෙන්නේ නෑ නේද කියලා අපිට නුවණින් විමසලා බලනකොට තේරුම් ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය කරන සියලු ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා කුමක්ද මේ ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය කරන සියලු ධර්මය කියලා කියන්නේ අතට ගත්ත නෙල්ලිගිරියක් වගේ ආය තවත් කිසිම සැකයක් ඇති නොවන ආකාරයට කුසලය කියලා සඳහන් කරා නම් යම්කිසි තැනක යම්කිසි කාය කර්මයක් වේවා වාක් කර්මයක් වේවා මනෝ කර්මයක් වේවා කුසලය කියලා සඳහන් කරා නම් කුසලය කියලා සඳහන් කරේ නිවෙන්නට අවශ්‍ය කරන සියලු ධර්මයයි එසේනම් අපි හැම කෙනෙක්ම කලින්ම දැනගන්න ඕනේ කුමක්ද කුසලය කුමක්ද අකුසලය කියලා. අන්න ඒ සඳහා ධර්ම ඥානයක් තියෙන්නට ඕනේ. කෙනෙක් මූලික වශයෙන් බෞද්ධත්වභාවයක් ඇති කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා දේශනා කරපු ධර්මයේ තියෙන කුසලය මේකයි අකුසලය මේකයි කියලා නොදන්නව නම් යම් හේයකින් ඒ නොදන්න තැනත්තාට කිසිම විදිහකින් පුළුවන්කමක් නැහැ තමන්ගේ ජීවිතයේ කුසලයේ පිහිටුවා ගන්නට. තමන් කලින්ම කුසලය හරියටම දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් කුසලය අකුසලය කලින්ම දැනගත්තාම අන්න ඒ තැනැත්තාට මේ ජීවිතයේ මෙච්චර කාලයක් ගත කරපු වැරදි එහෙමත් නැත්නම් අකුසලයන් අකුසලයන් විදිහට තේරුම් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අකුසලයන් විදිහට යම් දෙයක් යම් කෙනෙක් තේරුම් ගත්තා නම් කාය කර්මයක් වේවා වාක් කර්මයක් වේවා මනෝ කර්මයක් වේවා මේක අකුසලයක් කියලා යම් කිසි කෙනෙක් තේරුම් ගත්තා නම් ලෝභ දේශ මොහ වැඩි වෙන කාරණයක් කියලා යම්කිසි කෙනෙක් තේරුම් ගත්තනම් අන්න ඒ තැනැත්තා දැනගන්නවා මේකේ බොහෝ ආදීනව තියෙනවා. මේ අකුසල ධර්මයන් හින්දා මම අතීත අකුසල ධර්මයන් හින්දා අද මේ මොහොත වෙනකොටත් දුක් විඳින්මින් ඉන්නවා. මට බොහෝම දුක් විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ මම නොදැනුවත්ව හෝ දැනුවත්ව හෝ කරගත්ත අකුසල ධර්මයන් නිසාය කියලා තේරුම් ගන්න පුළුවන්කමක් ඇති වෙනවා. නමුත් බොහෝ බෞද්ධ පින්වත් අය Tamanට සත්‍යවාදීව කල්පනා කරලා බැලුවොත් දන්න කුසලය ක්‍රියාත්මක කරවන්න හැම වෙලාවකම පුළුවන්ද කියලා කල්පනා කරලා බැලුවොත් බොහෝ දෙනෙකුට දෙන්න වෙන උත්තරය තමයි ඒකනම් අපහසුයි කියලා. Tamanගෙම හිතෙන් අහලා බැලුවොත් මම දන්න කුසල ධර්මයන් තියෙනවා. මම දන්න කුසල ධර්මයන් තිබුණට ඒ දන්න කුසලය ක්‍රියාත්මක කරන්න පුළුවන්කමක් තියනවද කියලා ඇහුවොත් හිත මොන වගේ උත්තරයක් දෙයිද? හිත දෙන උත්තරය තමයි කුසලයන් නම් මම දන්න කුසලයක්වත් ක්‍රියාත්මක කරවගන්න මට බොහොම අපහසුයි. පළවෙනිම කාරණාව තමයි ඒ පිළිබඳ සිහිය නැහැ. සසර ජීවිතේ අනන්ත අප්‍රමාණ සැප වේදනා කියා ගනිමින් මේ සංසාර ජීවිතයේ දුවපැන ඇවිදලා මේ ඇහැ කන නාසය දිව ශරීරයට ලැබෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් සැපයි සැපයි කියා ගනිමින් සතර ජීවිතයේ දුවපැනගෙන ආපු අයට නැවත වාරයක් ඇහැට ලස්සන රූප කනට ශබ්ද යනාදි වශයෙන් පංචේන්ද්‍රයන් තුලට අරමුණු ඇති වෙනකොට මේවා සැපයි මේවා නැතුව බෑ මේවා කොහොම හරි රැකගන්න ඕනේ ඔය විදිහට ඇති වෙන අකුසල ධර්මයන් අතීතයේ වින්දා වූ සියලු දේ නැවත තියාගන්න ඕනේ කියලා හිතෙන්ම නැගෙන බොහෝ ප්‍රබල චිත්ත වේගයන් හමුවේ තමන් දන්න කුසලය දැනගත්ත කුසලය බහුශෘතභාවයක් ඇති කරගෙන ඉගෙනගත්ත ධර්මයේ තුල තියෙන කුසලය යටපත් වෙලා මේ චිත්තසංතානය තුලින් අකුසල සිතුවිලි ප්‍රබලව නැగిලා ඒ නැගෙන අකුසල සිතුවිල්ල නිසා ඇතිවෙන චිත්ත කිරිය වායෝ ධාතුව ක්‍රියාත්මක වීමෙන් මේ ශරීරය එහාට මෙහාට අරගෙන යනවා වටපිට බලවනවා අතපය හකුලවනවා හැබැයි ඒ හැම දෙයක්ම කරන්නේ නොයේකුත් දේවල් කනවා බොනවා රස විඳිනවා ඇඟුම් ඇඳුම් ඇඟේ දාගන්නවා මේ මේ ආකාරයට නොයේකුත් ක්‍රියාකාරකම් සිද්ධ වෙන්නේ බොහෝ විට බෞද්ධයෝ උනත් කුසලය දැනගෙන හිටිය අය උනත් අකුසල ධර්ම මූලික කරගෙන ලෝභ දේශ මූලික කරගෙන තමයි ඉදිරියට යන්නේ පසුපසට යන්නේ ඉදිරිය බලන්නේ පසුපස බලන්නේ යනාදි වශයෙන් කෙරෙන බොහෝ ක්‍රියාවන් සිද්ධ වෙන්නේ අකුසලයන් මූලික කරගෙනයි කියලා කිව්වොත් බොහෝ දෙනාට ඒකේ වැරද්දක් නැහැ කියලා හැඟෙන්න පුළුවන්. අකුසලය මැඩගෙන යනවාය යම් කිසි කෙනෙක් තමන් ගැන සත්‍යවාදීව බලනකොට තේරෙනවා මාව මගේ අකුසලය මාව මැඩගෙන යනවා. මැඩගෙන යනවා කියලා කියන්නේ මාව යට කරගෙන යනවා. ඒ නිසාවෙන් ලෝභ දේශ මොහ සිතුවිලි පවා නිබඳව ඇති වෙලා මාව පීඩාවටපත් කරනවා. තුවාලයක් තියෙන කෙනෙකුට ඒ තුවාලය රිදෙනවා. නමුත් ඒ තුවාලය නැති වුනහම තියෙන සුවදායක తত্ত্বය නැති වෙන්නේ දුක් වේදනාවයි. දුක් වේදනාව නැතිවීමේ තියෙන සුවදායක తত্ত্বය ඒ තැනත්තා දන්නවනම් හැම වෙලෙම හදන්නේ මේ තුවාලය සුව කරගන්නටයි. කවුරුත් තේරුම් ගන්න ඕනේ. යෑම්, ඊම්, කෑම්, බීම්, ඉඳුම්, හිටුම් යනාදී වශයෙන් මේ ශරීරය එහාට මෙහාට කරවන්නේ මූලික වශයෙන් අපේ මනස මුල් වෙලයි. මේ මූලික වශයෙන් මුල් වෙන මේ මනසෙන් නැගෙන බොහෝම ප්‍රබල චිත්ත වේගය තමයි මේ බඹයක් විතර වෙච්ච ශරීරය එහාට මෙහාට ඇවිද්දවන්නේ ක්‍රියා කරවන්නේ සිතයි හැම දෙයකටම මූලික වෙන්නේ අන්න ඒ සිතේ මූලික වෙන්නේ අකුසල ධර්මයක් නම් අකුසල ධර්මයට අනුව අකුසල ක්‍රියාවක් අකුසල වචනයක් අපි තුලින් ඉක්මෙන්නට නික්මෙන්නට තියෙන අවස්ථාව බොහෝම වැඩි. ඒක කවුරුත් තේරුම් ගන්න ඕනේ. හොඳට කල්පනා කරලා බලුවොත් මගේ තුල තියෙන මේ යන්ත්‍රය හිත කියන යන්ත්‍රය මූලික කරගෙන තමයි මම මේ සියලු කාරණා කරන්නේ. එහෙමනම් අකුසලය හමුවේ අපේ සිහිය නැතුව යනවා. අකුසලය හමුවේ අපි තේරුම් ගන්න ඕනේ කොච්චර ධර්මය දැනගෙන හිටියත් දැනගෙන ඉන්න ධර්මය ක්‍රියාත්මක කරන්න බැරුව සිහිය නැතුව යනවා නුවණ නැතුව කටයුතු කරනවා නුවණ නැතුව කටයුතු කරන්න වෙනවා උදාහරණයක් විදිහට කල්පනා කළොත් හොඳටම දේශය ඇති වෙච්ච වෙලාවක තරහෙන් බොහොම විශාල පීඩාවකට පත් වෙලා ඉන්න වෙලාවක කල යුතු නොකල යුතු දේ තේරෙන්නේ නැහැ. ලෝභයෙන් බොහෝ මත් වෙලා ඉන්න වෙලාවක රාගයෙන් මත් වෙලා ඉන්න වෙලාවක මෝඩ වැඩ බොහෝම නුවණ නැති වැඩ සිහිය නැති වැඩ බොහෝ දෙනා අතරින් සිද්ධ වෙනවා. පසුව තමයි කල්පනා වෙන්නේ මම මේ දේ නොකළා නම් හොඳයි කියලා. හැබැයි කල්පනා වෙන වෙලාව වෙනකොට බොහෝ පාපයන් පවා සිද්ධ වෙලා ඉවරයි. ඒ පාපයක් කුංචි පාපයක් ලොකු පාපයක් මොකක් හෝ නොකල යුතු දෙයක් සිද්ධ වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. එහෙමනම් හැම වෙලාවකම සිහියෙන් වාසය කරන්ඩ සිද්ධ වෙනවා. නුවණින් වාසය කරන්ඩ සිද්ධ වෙනවා. සිහිය නුවණ කියන දෙක භාවිතා කරගෙන නුවණින් වාසය කිරීම යම්කිසි කෙනෙක් නුවණින් වාසය කරනවා නම් කුමන නුවණක්ද? කුසලය පිළිබඳ වූ නුවණින් ඒ කුසලයම ක්‍රියාත්මක කරමින් වාසය කරනවා නම් අන්න ඒ පිළිවෙත බුදුරජාන් වහන්සේ සම්පජානකාරී බව කියලා සඳහන් කරා. හිතේ නැගෙන කුසල ධර්මය ක්‍රියාවට නංවන්නට පුළුවන් නම් හිතේ නැගෙන අකුසල ධර්මය ක්‍රියාවටපත් වෙන්නට නොදී වාසය කර ගැනීමට අවශ්‍ය කරන නුවණ පාවිච්චි කිරීම ඒ ආකාරයට සිහි නුවණින් වාසය කිරීම සම්පජානීකාරී බව සිහිය කියලා කිව්වේ සති සම්පජාන කියලා සඳහන් කරපු තැන සිහිය කියලා කිව්වේ කුසලය පිළිබඳ වූ සිහිය. ඒ යම්කිසි කෙනෙකුට මේ ලෝකයේ තියෙන අනිත්‍ය බව අමතක වෙලා නිත්‍ය හැඟීම් ඇති වෙලා තියෙනවා නම් අන්න ඒ තැනත්තා ඉන්නේ සිහියෙන් නෙවෙයි. අනාත්ම බව අමතක වෙලා ආත්මීය හැඟීම් ඇති වෙලා තියෙනවා නම් ඒ මොහොතේ ඉන්නේ සිහියෙන් නෙවෙයි. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හමුවේ මේ ලෝකය සැපයි සුන්දරයි ආත්මයි නිට්ටයයි යනාදී වශයෙන් හැඟීම් ඇති වෙනවා නම් ඒ ඇති වෙන හැඟීම් සිහියෙන් ඇති වෙන හැඟීම් නම් නෙවෙයි. එහෙමනම් කොයිතරම්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ යනාදී වශයෙන් භාවනා වඩන කෙනෙක් වුණත් සාමාන්‍ය ජීවිතයේදී මේ නියම සිහිය ඇත්ත පිළිබඳ වූ සිහිය කුසල සිතුවිලි අන්න ඒ සිහිය අයින් වෙන වාරයක් ගානේ ඒ තැනත්තා කටයුතු කරන්නේ නුවණින් නෙවෙයි මේ සිහිය පාවිච්චි කරන ආකාරයට නුවණින් යම්කිසි කෙනෙක් තමන්ගේ ශරීරය ක්‍රියාත්මක කරනවාද කොයි ආකාරයටද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා අභික්කන්තේ පටික්කන්තේ ඉදිරියට යෑමේදී ආපසු යෑමේදී ආලෝකිතේ විලෝකිතේ ඉදිරිය බැලීමේදී පසුපස බැලීමේදී සංඝාටිපත්ත චීවර ධාරණේ මේ භික්ෂුන් වහන්සේට නම් සංඝාටිපත්ත යන ආදි වශයෙන් චීවර චීවර දරා ගන්නා අවස්ථාවේදී පවා ගිහි ඇත්තන්ට නම් තමන්ගේ ඇඳුම් පැළඳ ගන්න අවස්ථාවේ ඒ වගේම ගතේ තිතේ නිසින්නේ සුත්තේ අනාදි වශයෙන් මේ තියෙන යෑම් ඉම් කියන සතර ඉරියව් සතර ඉරියව්වද අසීතේ පීතේ කායිතේ සායිතේ යමක් කද්දි යමක් බොද්දි යමක් රස විදිද්දි හයියෙන් දෙයක් හපද්දි මේ වගේ කලින් සඳහන් කරන්න යෙදුන සියලු ඉරියව් වලදී නුවණින් වාසය කරනවා නම් අන්න ඒ තැනත්තාට කිව්වා සම්පජානීකාරීව වාසය කරනවා කියලා. යම්කිසි කෙනෙක් නිවන් දකින්න නම් නිවැරදි ඉරියව්වෙන්ම වාසය කළ යුතු වෙනවා. යම්කිසි කෙනෙකුට නිවැරදි ඉරියව් භාවිතා නොකිරීම නිසාවෙන් වැඩි වෙන අසනීපයක් තියෙන රෝගයක් හැදුනා කියලා හිතුවොත් යම් අස්ති ආබාධයක් සිද්ධ වුණොත් යම් කෙනෙකුට නිවැරදි ඉරියව්වම භාවිතා කරන්න වෙනවා. නිවැරදි ඉරියව්ව භාවිතා කරන වාරයක් වාරයක් ගානේ ඒ ආබාධය සුව කරගන්න හැකි වෙනවා. වැරදි ඉරියව්වක් එක වාරයක් හරි භාවිතා කිරීමෙන් ඒ ආබාධය නැවත තිබ්බ තත්ත්වයට පත් වෙනවා වගේ ඒ වගේ දසදහස් ගුණයක වේගයකින් නිවැරදි සිතුවිලි ඇති කරගෙන නුවණින් වාසය කරන වාරයක් වාරයක් ගානේ ඒ තැනැත්තෝ නිවනට යොමු වෙනවා ඒ එහෙම නිවනට යොමු වෙන නිවනට ගුණදම් පුරන අය නුවණින් වාසය නොකරන වාරයක් ගානේ බොහෝ පහලට ඇදගෙන යනවා සංසාර සැඩපහරේ බොහෝ දුරක් ආපහු පල්ලෙහාට ඇදගෙන යනවා ඉතින් ඒකින්ද හැම කෙනෙක්ම උත්සාහ කරන්න වෙනවා හැම කෙනෙකුටම සිද්ධ කරන්න වෙනවා තමන්ගේ ඉරියව් පවත්වන ආකාරය නුවණින් කරන්නට නුවණින් කරන්නට කවුරුත් කල්පනා කරලා බලන්න මේ ජීවිතේ හැම කටයුත්තක්ම කරේ අර්ථවත්ද කියලා කල්පනා කරලා බලුවොත් තමන්ගේ ජීවිතේ මම මගේ ජීවිතේ හැම කටයුත්තක්ම අර්ථවත් ආකාරයටද කරේ මගේ අර්ථය පිණිසද කරේ කියලා අපේ ජීවිතයේ බොහෝම කරන දේවල් අනර්ථකාරී දේවල් වලට අපි බොහෝ ආකාරයට අපේ කාලය වැය කරනවා ශ්‍රමය වැය කරනවා ධනය වැය කරනවා යම්කිසි කෙනෙක් මේ පිළිබඳ සිහියෙන් කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට ධර්මය අනුව ධර්මයට එකඟව කුමක්ද අර්ථවත් දේ කුමක්ද අනර්ථවත් දේ කියලා තේරුම් අරගෙන ඒ තේරුම් ගත්ත දේ ගැන මෙනෙහි කරලා හරියට දැනගෙන දැඩි අදිස්ථානයක් ඇති කරගෙන තමන්ගේ හිතේ මම අර්ථවත් දේ කරනවාමයි කියලා හිතේ බොහොම ප්‍රබල බලයක් ඇති කරගෙන ජවයක් ඇති කරගෙන හිත ශක්තිමත් කරගෙන අර්ථවත් දේ පිළිබඳ හැම මොහොතකම මෙනෙහි වෙන ආකාරයට අතපය හොල්ලන අවස්ථාවේදී පවා වටපිට බලන අවස්ථාවේදී පවා ඇඳුම් ඇඟලා ගන්න අවස්ථාවේදී පවා යමක් කන බොන අවස්ථාවේදී පවා රස විඳින අවස්ථාවේදී පවා වැසිකිලි කැසිකිලි ආදී කටයුතු වලදී පවා උච්චාර පස්සාව කම්මේ කියලා සඳහන් කරේ එහෙමයි ඒ වගේම නිශ්ශබ්දව ඉන්න මොහොතක, නිදා ගන්න මොහොතේ, කතා කරන මොහොතේ, జాగරිතේ, වාසිතේ, තුන්හි භාවේ. මේ විදිහට සඳහන් කරා හැම ඉරියව්වක් ගැන බුදුරජාණන් වහන්සේ. මේ හැම ඉරියව්වකදීම යම්කිසි කෙනෙකුට සිහිය උපදිනවා නම් මේකයි කුසලය. මේකයි අකුසලය. මම මේ අතපය ඉදිරියට උස්සන වාරයක් ගානේ සිහිය උපදිනවා නම් මම මේ කරන්නේ අර්ථවත් දෙයක්ද කියලා. ඉදිරියට යනකොට සිහිය උපදිනවා නම් මම මේ කරන්නේ අර්ථවත් දෙයක්ද? යමක් කතා කරනකොට සිහිය උපදිනවා නම් මම මේ කරන්නේ අර්ථවත් දෙයක්ද කියලා නුවණින් විමස විමස විමස විමස විමස විමස තමන්ගේ ජීවිතයේ සඳහන් කරපු හැම ඉරියව්වක්ම යම්කිසි කෙනෙක් පාවිච්චි කරනවා නම් අන්න එතනත්තාට කිව්වා සාර්ථක සම්පදානයෙන් කටයුතු කරනවාය කියලා. සාර්ථක කියලා කිව්වේ තමන්ගේ ජීවිතයේ අර්ථවත් කරමින් අනර්ථවත් අතහැරීමට තියෙන නුවණ යම් කිසි කෙනෙක් අර්ථවත් දේ කරමින් හැම මොහොතකම මේ කරන දේ අර්ථවත්ද මේ කරන දේ අනර්ථවත්ද කියලා තේරුම් අරගෙන අර්ථවත් දේ කිරීම සඳහා ධර්මයෙන් නුවණ ලබාගෙන ඒතනත්තාගේ සිහිය යටපත් වෙන්න නොදී අකුසලය මැඩගෙන යන්නට නොදී අර්ථවත් දේ තුලම සිහිය පිහිටුවාගෙන යම්කිසි කෙනෙක් හැම ඉරියව්වකදීම මේ ජීවිතයට මම අර්ථයක් ඇති වෙන සසර ජීවිතයට අර්ථයක් ඇති වෙන දෙයක්මයි කරන්න කියලා යම්කිසි කෙනෙක් තමන්ගේ කාර්යයන් સિદ્ધ කරනවා නම් කලින් සඳහන් කරපු හැම ඉරියව්වේදීම පුංචි ඉරියව්වකදී පවා අන්න ඒ ජීවිත අනර්ථයකටපත් වෙන්නේ නැහැ. මේ ජීවිතය අනර්ථකාරී වෙන්නේ නැහැ. සංසාර ජීවිතය කවදාකවත් අනර්ථකාරී වෙන්නේ නැහැ. ජාති ජරාදී අනන්ත අප්‍රමාණ සංසාරික දුක්ඛස්කන්ධයෙන් බොහෝ කාලයක් දුක් විඳින්න සිද්ධ වෙන්නේ නැහැ. සසර බොහෝ දුර ඇවිදින්න සිද්ධ වෙන්නේ නැහැ. හැම කෙනෙක්ම නැවත නැවත කල්පනා කරන්න ඕනේ. මේ සඳහා මා කුමක් කළ යුතුද? මේ සඳහා මම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අර්ථය කුමක්ද අනර්ථය කුමක්ද කියලා කලින්ම හොයාගන්නට ඕනේ. හොයාගෙන මගේ අතීතයේදී මම අර්ථවත්ද කටයුතු කරාද කියලා මෙනෙහි කරන්න ඕනේ. අනර්ථවත්ව කටයුතු කිරීමෙන් ඇතිවෙච්ච ආදීනම හොඳට මෙනෙහි කරන්න ඕනේ. අර්ථවත්ව කටයුතු අතීතයේදී අර්ථවත්ව කළපු කටයුතු වලින් අද මට ලැබිලා තියෙන සැනසීම කියලා මෙනෙහි කරන්න ඕනේ. මේ විදිහට අනර්ථය සිද්ධ කර ගැනීමෙන් සිද්ධ වුණා වූ අකටයුතු පිළිබඳ මෙනෙහි කරනකොට අර්ථවත් දේ හොඳට තේරුම් අරගෙන බුදුරජාන් වහන්සේගේ ධර්මයට අනුව මේකයි අර්ථවත් දේ කියලා හොඳින් තේරුම් අරගෙන අර්ථවත් දේ කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ ආනිසංස පිළිබඳ හොඳට මෙනෙහි කරනකොට තමන්ගේ චිත්ත સંතාණය තුල නිබඳව ප්‍රබල හැඟීමක් ඇති වෙන්න පටන් ගන්නවා මම අර්ථවත් දෙයම කරනවා මම අනර්ථවත් දෙය අතාරිනවා කියලා ප්‍රබල හැඟීමක් හැම මොහොතකම ඇති වෙන්න පටන් ගන්නවා. අන්න ඒ ප්‍රබල හැඟීම ඇති වෙන්න පටන් ගත්තට පස්සේ ඒ තැනැත්තාට ඉදිරියට යන්න හිතෙනකොට, ආපසු එන්න හිතෙනකොට, වටපිට බලන්න හිතෙනකොට පවා, යමක් කණ්ඩ බොණ්ඩ හිතෙනකොට පවා කලින් සඳහන් කරපු හැම ඉරියව්වකදීම අන්න ඒ තැනැත්තා මේක අර්ථවත්ව කටයුතු කර ගැනීම සඳහා වූ චිත්ත වේගයකින් කටයුතු කරනවා. ඒ චිත්ත වේගය හදාගන්න ඕනේ තමන්ගේ හිතේ. චිත්ත වේගය ඇති කරගන්න ඕනේ. චිත්ත බලය ඇති කරගන්න ඕනේ. ඒ ඇති කරගන්න මොහොත දක්වාම කොයි තරම්නම් ධර්මය දැනගෙන හිටියත් ඒ ධර්මයේ ක්‍රියාත්මක කරගන්න යනකොට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අන්න ඒකයි බොහෝ අය ගුණවත් වෙන්නේ නැත්තේ අන්න ඒකයි. සීල සම්පන්න වෙන්න බැරුව කටයුතු කරන්නේ ඒකයි. සීලය රැකීමේ ආනිසංස දැනගෙනත් සීලය නොරැකීමේ ආදීනව දැනගෙනත් ඒ දේවල් ක්‍රියාත්මක කරගන්න බැරුව කටයුතු කරන්නේ චිත්ත වේගයේ තියෙන අඩුපාඩු ඒ චිත්ත වේගය සකස් කරගෙන නැහැ. මම නිවන් දකින්න ඕනෑ අය කියන කුසලය ප්‍රබල කරගෙන නැහැ. එහෙමනම් අර්ථය අනර්ථය තෝරාගෙන අර්ථවත් දේ කිරීමේ හැකියාව තමන්ගේ හිත තුළ ශක්තිමත්ව සකස් කරගන්නා තුරු ඒ කටයුත්ත ඉෂ්ට සිද්ධ කරන්න බෑ. උසපනින්න ඕනෑ කියලා හිතන ක්‍රීඩකෙක් අඩි 6ක් උසපනින්න ඕන කියලා යම් උසපනින ක්‍රීඩකයෙකුට අදහසක් ඇති වුණා නම් ඒ දැනත්තා කැමති වුණාට විතරක් මදි ඒ කටයුත්ත කරන්න අවශ්‍ය කරන කාය ශක්තිය වර්ධනය කරගන්න ඕනේ. කුසලයේ තියෙන ආනිසංස දැනගෙන මම කුසලය වඩනවා කියලා කැමති වුණාට විතරක් මදි ඒ කුසලය ක්‍රියාත්මක කරවන්න අවශ්‍ය කරන චිත්ත ශක්තිය වර්ධනය කරගන්න ඕනේ. ඒ චිත්ත ශක්තිය තමන්ගේ තුල වර්ධනය වෙන තුරු කුසලය ක්‍රියාත්මක කරගන්න බැරුව ලත වෙනවා. බොහෝ බෞද්ධ ජනතාව කුසලය හොඳින් දන්නවා, කුසලය පිළිබඳ හොඳින් කියනවා, කුසලය පිළිබඳ අනිත් අයට උපදෙස් දෙනවා. හැබැයි දුන්නට කුසලය ක්‍රියාත්මක කරගන්න බැරුව අකුසලයේ මැඩගෙන ගිහිල්ලා ඒ අකුසලයේ ග්‍රහණයට අහුවෙලා සසර ජීවිතය බොහෝ දුර යන්නට අවශ්‍ය කරන සතර අපායේ වැටෙන්නට අවශ්‍ය කරන දේවල් කර කර ගනිමින් ඉන්නවා Tamanට Tamanගේ පාලනය ඇති කරගන්නේ නැතුව මේකට හේතු හොයාගන්න ඕනේ හැම දෙයකටම හේතුව දේශනා කරපු මේ උතුම් ධර්මය තුළ Tamanගේ චිත්ත ශක්තිය වර්ධනය කරගන්න ආකාරය සඳහන් වෙනවා ඒකයි සම්පජානකාරී බව කියන එක සම්පජානකාරී බව කියන කාරණාව පිළිබඳ බුදුරජාන් වහන්සේ ඒක කමඨහනක් කොට වදාරුවේ. ඒ කියන්නේ ඒක භාවනාවක් වඩන්නට අවශ්‍ය කරන කාරණාවක් විදිහට කොහොමද මේ භාවනාව වඩන්නේ? යම්කිසි තැනකට යම් නිදහස් තැනක වාඩි වෙමින් උඩුකය ඍජුව තබාගෙන Tamanට හැකි ඉරියව්වකින් හෝ යම්කිසි කෙනෙක් මෙය අර්ථවත්ය මෙය අනර්ථවත්ය අර්ථවත් දේ කිරීමෙන් ලැබෙන ආනිසංසත් අනර්ථවත් දේ කිරීමෙන් ලැබෙන ආදීනවත් මෙනෙහි කරමින් තමන්ගේ ජීවිතය අර්ථෙහි අනර්ථෙහි පිහිටුවීමෙන් සිද්ධ අතීතයේ සිද්ධ වුණා වූ අර්ථවත් ප්‍රතිඵල අනර්ථවත් ප්‍රතිඵල මෙනෙහි කරමින් කටයුතු කිරීමෙන් නුවණින් සිහි කිරීමේදී තමන්ගේ හිතේ විශාල අර්ථය කිරීම අර්ථය ඇති කර ගැනීම සඳහා අර්ථවත් සිතුවිලි තමන්ගේ හිත තුළ ඇතිවන සිතුවිලි ක්‍රියාත්මක කිරීම සඳහා කුසලය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන ශක්තියක් තමන්ගේ සිත තුළින් ජනිත වෙන තුරු මේ කටයුත්ත සිද්ධ කරගන්න බෑ ඔන්න ඔය ආකාරයට ධර්මය අවබෝධ කරගන්න අය ධර්මය කලින් අහලා ඒ ධර්මය ධාරණය කරගෙන ඒ ධර්මය පිරික්සලා බලනවා. පිරික්සලා බලලා ඒ ධර්මය තුල Tamanට හැසිරෙන්නට පුළුවන් ආකාරයට තමන්ගේ හිත ශක්තිමත් කරගන්න අවශ්‍ය කරන මෙනෙහි කිරීම ඉෂ්ට සිද්ධ කරගන්න ඕනේ. එහෙම මෙනෙහි කිරීම ඉෂ්ට සිද්ධ කරගත්තට පස්සේ ඒතනත්තර මහා පුදුම ශක්තියක් තියෙනවා හිතේ. ආදරය කරන කෙනෙක් ගැන මතක් වුණාම බලන් යන්නේ හිතේ ඇතිවන චිත්ත වේගයක් හින්දා ඒ පැත්තට ඇදිලා යනවා. බලන්න මොහොනේ කියලා හිතෙනවා. දැක්කේ නැත්නම් ලොකු දුකක් ඇති වෙනවා. ශරීරයේ වියලෙන ගතියක් ඇති වෙනවා. ශරීරය රත් වෙන ගතියක් ඇති වෙනවා. පාඩුවේ ඉන්නට බැරි ලොකු නොසන්සුන්කමක් ඇති වෙනවා. ඒ තමයි චිත්ත වේගයේ ස්වභාවය. ඒ වගේ නිවැරදි දේ කරන්නටත් තමන්ගේ හිත තුළ චිත්ත වේගයක් සකස් කරගන්න ඕනේ. ඒ චිත්ත වේගය සකස් කරගත්තාම වැරදි දේ කරනකොට තමන්ගේම හිතෙන් කම්පාවක් ඇති වෙන්න පටන් ගන්නවා. එවැනි කම්පාවක් ඇති වෙනවා නම් හැම වෙලෙම නුවණින්ම වාසය කරන්න ලොකු උත්සාහයක් ඇති කරගන්නවා. එවැනි උත්සාහයකින් නුවණින් වාසය කරන කෙනාට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් හිතට සුවයක් මිසක්කා කොයි වෙලාවකවත් හිතට දුක්ඛිත තත්වයක් ඇති වෙන්නේ නැහැ, පීඩාවක් ඇති වෙන්නේ නැහැ, පසුතැවිල්ලක් ඇති වෙන්නේ නැහැ, උපද්‍රවයක් ඇති වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට මූලික වශයෙන් සාමාන්‍ය ජීවිතය ගත කරන හැම කෙනෙක්ම අර්ථය අනර්ථය හඳුනා ගන්නට අවශ්‍ය කරන ධර්ම ඥානය මුලින්ම ඇති කරගෙන ඒ පිළිබඳ මෙනෙහි කිරීමක් කරන්නට ඕනේ. ඒ විදිහට මෙනෙහි කරලා තමන්ගේ ජීවිතය අර්ථවත් ජීවිතයක් බවට පත් කරගන්න ඕනේ හැම ඉරියව්වක් ඉරියව්වක්ම අර්ථවත් කරන්නට අවශ්‍ය කරන ශක්තිය ඇති කරගන්න ඕනේ. ඒ විදිහට හිත පුහුණු කරගන්න කෙනා ඊළඟට තියෙන සම්පදානකාරී බව පිළිබඳ අවධානය යොමු කරනවා. බුදුරජාණන් වහන්සේ සත්‍රාය සම්පදානය කියලා සඳහන් කරේ ඊළඟට ඇති කරගන්න සම්ප්‍රදානය. යම්කිසි කෙනෙක් අර්ථවත් ජීවිතයක් ඇති කරගත්තට පස්සේ ඒ තැනැත්තා දෙවෙනුව කල්පනා කරනවා කුසලය අකුසලය හොඳින් හඳුනාගෙන මම මේ කරන හැම ඉරියව්වක්ම මම මේ පවත්වන හැම ඉරියව්වක්ම සාසනික බ්‍රහ්මචර්ය සඳහා හේතු වෙනවාද සාසනික බ්‍රහ්මචර්ය මගේ සාසනික බ්‍රහ්මචර්යාව පිළිබඳ හේතු වෙන වද මම ඉදිරියට යන වාරයක් ගානේ පසුපසට එන වාරයක් ගානේ අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති ඉදිරිපස පසුපස බලන වාරයක් ගානේ මගේ ශාසන බ්‍රහ්මචර්යාවට බාධා වෙනවද? ඒ වගේම සංඝාටිපත්ත චීවර ජාරණේ දී ඇත්තන් සඳහා කතා කරනවා නම් ඇඳුමක් අඳින වාරයක් ගානේ මගේ ශාසනික බ්‍රහ්මචර්යාවට හේතු වෙනවද? හේතු වෙන්නේ නැද්ද? අසීතේ පීතේ කායිතේ සායිතේ යමක් කෑමේදී බීමේදී රස විඳීමේදී හයිය දෙයක් කැපීමේදී ඔය ආකාරයට මම මේ කන දේ ඛණ්ඩ සූදානම් බොන දේ රස විඳින දේ මගේ ශාසන බ්‍රහ්මචර්යාවට හේතු වෙනවද නැද්ද කියලා මේ හැමදේම සඳහා බොහෝ උදාහරණත් සමග කතා කළ යුතු උනත් මේ මොහොතේදී තම තමන් බුද්ධිමත්ව කල්පනා කරලා මේ පුංචි කාලයේදී ලබා දෙන අදහසට අනුව උදාහරණ තමන්ම තමන්ගේ හිතෙන් ඇති කරගන්න ඕනේ යමක් කෑමේදී බීමේදී පවා හොඳින් හිතලා බලන්න ඕනේ ගමනක් බිමනක් කෑමේදී පවා මේ හැමදේම සාසනික බ්‍රහ්මචාර්යාවට හේතු වෙනවද කියලා හැම මොහොතකම මතක් වෙන ආකාරයට තමන්ගේ ජීවිතය සකස් කරගන්න ඕනේ සකස් කරගෙන කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තමයි ඊළඟට කල්පනා කරන්න ඕනේ යම්කිසි කෙනෙක් ওই විදිහට කටයුතු කරන එක අර්ථවත් ආකාරයට කටයුතු නැත්නම් සාර්ථක සම්පජානයෙන් ගත කරන කෙනෙකුට වැඩිය බොහොම වීර්ය සම්පන්න හිතක් තියෙන්න ඕනේ මේ ආකාරයට තමන්ගේ ජීවිතයේ සාසන බ්‍රහ්මචර්යාවේම දිල්වගෙන කටයුතු කරන්න සාසන බ්‍රහ්මචර්යාවේම තමන්ගේ ජීවිතය ආරක්ෂාව තුල බුද්ධ ශාසනයේ ආරක්ෂාව තුලම කටයුතු කරන්නට විශාල සිහියක් තියෙන්න ඕනේ විශාල නුවණක් තියෙන්න ඕනේ මෙන්න මේ විදිහට හැම මොහොතකම හැම ඉරියව්වකදීම ඒ යම්කිසි යෝගියෙක් කටයුතු කරනවා නම් මගේ මේ හැම ඉරියව්වක්ම සාසනික බ්‍රහ්මචර්යාවට හේතු වෙනවද කියලා බලමින් හේතු නොවන හැම චිත්ත වේගයක්ම යටපත් කරගනිමින් අකුසල් චිත්ත වේග නැගෙනකොට මේ අකුසලය හින්දා මට දැන් අත උස්සන්න වෙනවා මට දැන් වටපිට බලන්න වෙනවා. යම් කිසි කෙනෙක් පිළිබඳ අදහසක් ඇති වෙලා ඒ පැත්ත බලනකොටම බලන්න හිතෙනකොටම රාගාදී කෙලෙස් ධර්මයක් නැగిලා ඒ පැත්ත බලන්න හිතෙනකොටම තමන්ගේ හිත තුලින්ම අදහසක් නැගෙන ස්වභාවයට හිත සකස් කරන්න ඕනේ. කොහොමද මම මගේ ජීවිතය තුල යමක් බලන්නේ මගේ සාසනික බ්‍රහ්මචර්යාවට යහපතක් වෙනවා නම් විතරයි කියලා හිතෙන්ම නැගෙන වේගයක් හදාගෙන කටයුතු කිරීමට කියනවා සත්‍රාය සම්පජානකාරී බව කියලා. ඒ විදිහට ප්‍රබලාකාරයක හිතක් සකස් කරගත්ත කෙනෙක් එතනින් නවතින්නේ නැහැ. එතනින් නවතින්නේ නැතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මෙනෙහි කිරීම පිළිබඳ හිත යොමු කරනවා. බුදුරජාණන් වහන්සේ රුක්ක මූලයකට වෙලා අරණ්‍යකට වෙලා ශුන්‍යාගාරයකට වෙලා මේ ජීවිතය පිළිබඳ මෙනෙහි කරන්නය කියලා සඳහන් කරා මේ ජීවිතය පිළිබඳ මෙනෙහි කරන්නය කියලා සඳහන් කරා කොයි විදිහටද හිතේ තියෙන අකුසලය දුරු වෙන ආකාරයට මෙනෙහි කරන්නය කියලා සඳහන් කරා. කොහොම මොකක්ද මේ මෙනෙහි කිරීම? සංසාර ජීවිතයේ අරගෙන ආපු ක්‍රමයට අනුව මේ ශරීර සුබය, මේ වේදනාවන් සැපය, මේ හිතේ නැගෙන ධර්මයන් ආත්මය, හිත නිත්‍ය යනාදි වශයෙන් ඇතිවෙන පංච උපාදානස්කන්ධයන් පිළිබඳ ඇතිවෙන වැරදි අදහස් නැති වෙන ආකාරයේ මෙනෙහි කිරීමකට කියනවා කමඨහනක් කියලා. එහෙමනම් යම් කමඨහනක් මූලික කරගෙන යම් මෙනෙහි කිරීමක් සිද්ධ කරන්ඩ විශේෂ උදාහරණයක් විදිහට මේ ශරීරය පිළිබඳ හිස මත්තකයේ ඉඳලා පාදාන්තය දක්වා අසුචි වලින් පිරීලා තිබුණාය කියලා. යම් කිසි කෙනෙක් මෙනෙහි කරනවා නම් යම් කිසි කෙනෙක්ගේ ශරීරයක් දකින වාරයක් ගානේ තමන්ගේ ශරීරය ඉදිරියට ආපස්සට ගන්න වාරයක් ගානේ විශේෂයෙන්ම උච්චාර පස්සාව කම්මේ වශයෙන් සඳහන් කරපු වැසිකිලි කැසිකිලි කරන වාරයක් ගානේ පවා යම් කෙනෙකුට මේ ශරීරය පිළිබඳ පිළිකුල් හැඟීමම ජනිත වෙනවා නම් හැම ඉරියව්වකදීම පිළිකුල් හැඟීමම ජනිත වෙනවා නම් අන්න බලන්න ඒ කමඨහණෙන් ඇතිවන හැඟීමට ගෝචර වෙන ආකාරයකම ක්‍රියාකාරීත්වයක් ඒතනත්තා තුළ ඇති වෙනවා නම් අන්න ඒකට කිව්වා ගෝචර සම්පජානනය කියලා. බොහෝ අය යම් තැනකට වෙලා බොහෝම කෙටි වෙලාවක් භාවනාවේ යෙදෙනවා. භාවනාවේ යෙදিলা භාවනාවෙන් ඉවත් වුණාද? ඒ ඉවත් වෙච්ච මොහොතේ ඉඳලා ඒ කමඨහන වැඩපු කමඨහන පිළිබඳ කිසිම හැඟීමක් නැහැ. මෛත්‍රී භාවනාව වේවා බුදුරජාන් වහන්සේ සඳහන් කරපු ආකාරයට සතර ඉරියව්වේදීම මෛත්‍රිය වැඩෙන්න ඕන කියලා සඳහන් කරේ මේකමයි. කල්පනා කරන්න ඕනේ මෛත්‍රිය වඩන අය මෛත්‍රිය වඩලා. පය ගහනක් මෛත්‍රී භාවනාව කරලා සමහර විට තමන්ගේ දූ දරුවන් ඉන්න නිවසට ගියාම ඒ දරුවොත් එක්ක බොහොම වෛරීව කටයුතු කරනවා තරහෙන් කටයුතු කරනවා වඩපු කමඨහන අමතකයි ඉදිරියට ගිහිල්ලා යනකොට කමඨහන තිබුණත් ආපසු එනකොට කමඨහන නැත්තම් අන්න එතන ගෝචර සම්පදානනේ නෙවෙයි ඉදිරිය බලනකොට මෛත්‍රී සිතුවිල්ල තිබිලා ආපසු බලනකොට මෛත්‍රී සිතුවිල්ල නොමැතිනම් එන්න එතකොට ඒක ගෝචර සම්පදානනේ නෙවෙයි යම් කෙනෙක් ධර්මශාලාවකින් භාවනා කරමින් ඉඳලා ඉදිරියට යනකොට ඒ තැනත්තාට මෛත්‍රී කමඨහන තිබුණා. කමඨහන වඩලා ඊට පස්සේ ක්‍රියාත්මක භාවයට පත් කරනකොට ශරීරයේ ඉරියව් පවත්වන්න යනකොට මෛත්‍රී කමඨහන තිබුණා. නමුත් Tamange තරහකාරයෙක් හෝ නැත්නම් වෙන යම් හේතුවක් හින්දා ආපසු එනකොට මෛත්‍රී කමඨහන නැත්නම් ඒ ඉරියව්ව ගෝචර සම්පජානය නෙවෙයි. එහෙනම් කල්පනා කරන්න ඕනේ. කොයි තරම්නම් අපේ හිත ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් පාලනයකට නතු කරගන්න ක්‍රමවත් වැඩපිළිවෙලක් බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවද කියලා හැම කෙනෙක්ම නුවණින් විමසලා බලන්න ඕනේ. අර්ථය පිණිසම යොමු කරපු ක්‍රියාවන් ඊට පස්සේ සම්බුද්ධ ශාසනයේ බ්‍රහ්මචර්යාව පිණිසම යොමු කරන්න බුදුරජාන් වහන්සේ උපදෙස් දීලා තිනවා. ශාසන බ්‍රහ්මචර්යාව වෙනුවෙන්ම පුහුණු කරපු හිත දැන් කමඨහන තුලම රඳව ගන්නට අවශ්‍ය කරන විදිහට සකස් කරගන්න කියලා ක්‍රමවත් වැඩපිළිවෙලක් බුදුරජාණන් වහන්සේ මේ හැම කෙනෙක්ගේම තියෙන අකුසලය ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් නැති කරගන්න අවශ්‍ය කරන ඊතා ක්‍රමවත් ඊ타ත්ම ප්‍රබල එකකට එක ප්‍රත්‍ය වෙන ආකාරයට මේ ධර්මය දේශනා කරලා තියෙනවා කියන එක කල්පනාවෙන් බලන කෙනෙකුට තේරෙනවා. ගෝචර සම්පජානය කියලා කිව්වේ භාවනා කරන කෙනෙක් මුළු ජීවිත කාලය පුරාවට තමන් කරන හැම කටයුත්තකදීම තමන් වඩන කමඨහනට ගෝචර වෙන ආකාරයට තමන්ගේ ඉරියව් පවත්වන්න අවශ්‍ය කරන චිත්ත වේගයක් සකස් කරගෙන ඒ කමඨහනට ගෝචර වෙන ආකාරයට නුවණින්ම වාසය කිරීම කමඨහනෙන් පරිබාහිර වුණාද නුවණ නැති වුණා අනිත්‍ය වඩන කෙනා හැම මොහොතකම අනිත්‍ය පිළිබඳ නුවණින්ම වාසය කිරීම නිත්‍ය හැඟීමක් ඇති වෙන ආකාරයේ ඉරියව්වක් පැවැත්ුණාද නුවණ නැති වුණා. එහෙනම් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය කරන හැම කටයුත්තක්ම කරගන්නට ඕන. අවසාන වශයෙන් අවසාන වශයෙන් අපි කල්පනා කරන්න ඕනේ මේ ආකාරයට කමඨහණෙන් මූලික தত্ত্বය ඇති කරගත්ත කෙනා ගෝචර සම්පජානයට වාජනය වෙච්ච කෙනා ඒ තුල ශක්තිමත් වෙච්ච කෙනාට ඊළඟට ලැබෙන අවස්ථාව තමයි මගේ මේ හිතේ නැගෙන චිත්ත වේගයක් අනුව හිතේ නැගෙන ක්‍රියාකාරීත්වය මූලික කරගෙන ක්‍රියාත්මක වෙන වායෝ ධාතුවකින් එහෙට මෙහෙට දුවවන ශරීරයක් විනා මේ ක්‍රියාකාරීත්ව හැම එකක්ම අභික්කන්තේ පටික්කන්තේ ආදී වශයෙන් ආලෝකිතේ විලෝකිතේ ආදී වශයෙන් මේ තියෙන හැම ක්‍රියාකාරීත්වයක්ම සිද්ධ වෙන්නේ චිත්ත කිරිය වායෝ ධාතුවකින්ය සිතින්දා ක්‍රියාත්මක වෙන වායෝ ධාතුවකින් සිද්ධ වෙන එක්තරා ස්වභාවික ක්‍රියාවලියක් විනා මෙතන සත්වයේ පුද්ගලයෙක් නැතය කියලා තේරුම් ගැනීම අන්න ඒ තේරුම් ගැනීම අසම්මෝහ සම්ප්‍රදානයයි කියලා බුදුදහම වහන්සේ දේශනා කරා. එන්න ඒ ආකාරයට යම්කිසි කෙනෙක් මෝහයෙන් මුලා වෙලා නැහැ කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. අපිට නොයේකුත් ප්‍රශ්න තියෙනවා. හැම කෙනෙකුට නොයේකුත් ගැටලු තියෙනවා. නොයේකුත් දේවල් මැරිලා යනකොට අතහැරලා දාලා යන්න සිද්ධ වෙන නොයේකුත් දේවල් ගැන හිත හිත හිත හිත හිත හිත කටයුතු කරන ස්වභාවයක් හැම කෙනෙක්ගෙම තියෙනවා. මේ හැම දෙයක්ම අනර්ථකාරී දේවල් මේ හැම දෙයක්ම ස්වභාව ධර්මයේ එක්තරා ක්‍රියාපිළිවෙතකට අනුව ස්වභාව ධර්මයටම අවශ්‍ය විදිහට කෙරීගෙන යන දේවල් ස්වභාව ධර්මයේ අනුව චිත්ත නියාමයට අනුව මගේ හිත තුළ අතීත ආශ්‍රය කරපු දේවල් ආශ්‍රව ධර්මයන් මූලික කරගෙන මගේ හිත තුළ නොයෙකුත් හැඟීම් පහළ වෙනවා මේ පහළ වෙන හැඟීම් අනුව නේද මම මේ වටපිට බලන්නේ මම මේ අතපය දිගාරින්නේ මම මේ ඇඳුම් මැගලා ගන්නේ මම මේ කන්නේ බොන්නේ යනාදි වශයෙන් ඔය හැම ඉරියව්වක්ම සිද්ධවන්නේ හිතේ නැගෙන සිතුවිල්ලකින් චිත්ත වේගයකින් ඇතිවෙන වායෝ ධාතුවක් මූලික කරගෙන නේද කියලා ඒ යම්කිසි කෙනෙකුට අදහසක් පහළ වෙනවාද ඒ අනුවම කටයුතු කිරීමෙන් යම් කෙනෙක් මෙතන සත්වයේ පුද්ගලයෙක් නැතේ කියලා හැම ඉරියව්වකදීම සිහිය පවත්වා ගැනීම යම් කිසි කෙනෙක් තුල ඇතිවන අසම්මෝහ සම්ප්‍රදානයයි. මෙන්න මේ අසම්මෝහ සම්ප්‍රදානයෙන් කටයුතු කරන කෙනා අවසාන වශයෙන් ඒතනත්තාට කිසියම්ම මෝහ මූලික හැඟීමක් ඇති වෙන්නේ නැහැ. ඒ මෝහ මූලික හැඟීම් දුරු කරගෙන ඒතනත්තාට අවසාන වශයෙන් පුළුවන්කම ලැබෙනවා මේ ජීවිතයේදීම සියලු මෝහයෙන් මුලා වෙලා තියෙන සියලු අකුසල සිතුවිලි දුරු කරගෙන මේ බුද්ධ ශාසනයේදීම තමන් බලාපොරොත්තු වෙන ආකාරයට ජාති ජරාදී අනන්ත අප්‍රමාණ සංසාරික දුක්ඛ ස්කන්ධය සකස් කරන සියලු උපාදානයන්ගෙන් දුර වෙලා උතුම් නිර්වාණ සාන්තිය සාක්ෂාත් කරගන්නට හැකියාව තියෙනවා කියන දේ තේරුම් අරගෙන හැම කෙනෙක්ම අදිස්ථාන කරගන්න ඕනේ මමත් උතුම් බුදුරජාණන් වහන්සේගේ ඒ මහා ගාම්භීර ධර්මයට අනුව ක්‍රමක්‍රමයෙන් මේ ජීවිතය තුළ මගේ සිත සකස් කරගෙන උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙනවා කියලා හැම දිනෙකම ප්‍රාර්ථනා කරගන්න ඕනේ අදිෂ්ඨාන කරගන්න ඕනේ. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති. මහබ කොණ්ඩබ ගල්ලෑවිහිර පුරාණ ආරණ්‍ය සේනාසනයේ සිට අද ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන්න් වහන්සේ ගල්ලෑවිහිර පුරාණ ආරණ්‍ය සේනාසනයේ සහ එරියාව වලගම්බා ආරණ්‍ය සේනාසනයේ යන උභය ආරණ්‍ය සේනාසන අධිපති පූජ්‍යපාද කුරුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ අපේ දේශකයන්න් වහන්සේට චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු. මෙම ධර්ම දේශනාවේ කැසට් පටයක් වූ CD තැටියක් ඔබට ලබා ගැනීමට අවශ්‍ය නම් මෙම දුරකථන අංකයෙන් විමසන්න. 011 30 71 82 011 30 71 82 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සමරන මේ පින්බර වසරේ මෙම උතුම් ධර්ම දේශනාවක දායකත්වය ලබා ගැනීමට ඔබත් අපේක්ෂා කරන්නේ නම් මෙම දුරකථන අංකයෙන් විමසන්න 0112 69යි 71යි 40 0112 69යි 71යි 40